සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරායස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සසර ජීවිතපත් කරගන්න මේ ජීවිතයේදී අපිට දැනෙන හැඟෙන මේ අරමුණු පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය මොකක්ද කියලා අපේ හිතට වැටහෙන ආකාරයට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගත්තේ නැත්නම් එහි මුලා වෙලා එහි ඇත తත්වය තේරෙන්නේ නැතුව අපි අපේ ජීවිතය වරද්දවා ගන්නවා. ඒ ජීවිතය වරද්දවා ගත්තොත් බොහෝ පාපයන් ඒක රාශී වෙලා බොහෝ අකුසලයන් සිද්ධ වෙලා සසර ජීවිතය අපි නොහිතන ආකාරයට ලොකු ගැටලුකාරී තත්වයකට පත් වෙනවා. ඉතින් ඒක අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ. අපිට දැනෙන්නේවත් නෑ මේ සිද්ධ වෙන සිද්ධිය. දැනෙන්නේවත් නෑ මේක මෙහෙම වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඕන වෙන්නේ ඒකයි. ඇයි මේ දැනෙන්නේවත් නෑ කියලා කිව්වේ? මේ බලන්න මොහොතකට අපේ හිතවල කෙනෙක් කෙරෙහි තියෙන බැඳීමක් අපේ හිතවල කෙනෙක් කෙරෙහි තියෙන බැඳීමක් අපිට වැඩියෙන් දැනෙන්නේ සැපක් විදිහටද දුකක් විදිහටද ඒක සැපක් විදිහට දැනෙනවා. එතකොට අන්න ඒ සැපක් විදිහට දැනෙන්නේ ඒක හින්දා විඳින දුක් අපිට දැනෙන්නේ නැති හින්දා. මේ ජීවිතේ වැඩි වාර ගාණක් කෙනෙක් කෙරෙහි තියෙන බැඳීමක් හින්දා දෙයක් කෙරෙහි තියෙන බැඳීමක් හින්දා වැඩි වාර ගාණක් විඳින්න වෙලා තියෙන දුක්. මාත්‍රීය සැප මාත්‍ර ලැබෙනවා නමුත් වැඩිපුර විඳින්න වෙලා තියෙන දුක්. ඒ දුක් වේදියක ඇති වෙන යම් කිසි එක මොහොතක හරි ඇති වෙන සැපයක් තියෙන හින්දා ආන්ගේ සැපය බලාපොරොත්තුෙන් අපි ඒ දුක් ඔක්කොම අපිට අමතක වෙනවා. මේ ජීවිතේ මේ මේ කාලෙදිම ditthadhamma වේදනීයවම මේ මේ භවයේදීමත් ඒ වගේ දුක් විඳින අපිට දුක් විඳින්න වෙන බව පේන අපිට ඒ ඒ පේන එකවත් පේන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා නම් ඒ සැපේ හින්දා සසර ජීවිතේ විඳින්න තියෙන දුක් ගැන කොහොමවත් මතක් වෙන්නේ නැහැ. ඒකින්ද පංච උපාදානස්කන්ධය පිළිබඳ එහි ඇත්ත తත්වය පිළිබඳව මෙනෙහි කරලා එහි තියෙන ඇත්ත తත්වය අපේ හිතට වටහා දීම අපේ හිතට හිතෙන් ඒ ඇත්ත తත්වය මොකද්ද කියලා නැగిලා එන විදිහට හිත සකස් කර ගැනීම ඊටාම වටින දෙයක්. ඒකට තමයි ඔය මහා චත්තාලීසාකාර භාවනා ක්‍රම වේදේ තියෙන්නේ. ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් අපේ හිතට ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් අපේ හිතට වටහා දීමටයි මේ භාවනාව තියෙන්නේ. ඒක වටහා දීමෙන් අපි දැන් මේ දින කීපෙම දැන් දින 20 ගාණක් තිස්සේ මතක් කරනවා ශාන්ත ස්වභාවයකට හිතපත් වෙනවා කියලා. හිත අශාන්ත වෙලා තියෙන්නේ හැම වෙලෙම හිත විසිරෙන්නේම පංච උපාදානස්කන්ධයෙහි හිත විසිරෙන්නේම ඒවයි. අපිට ලැබිච්ච ශරීරයක් තියෙනවා නම් අනුන්ට ලැබිච්ච ශරීරයක් තියෙනවා නම් මේක ඉතා ඉහළය මේක හොඳය මේක ඒ කියන්නේ මේක මේ හොඳ නෑය කියලා අඬ අඬින්න කියලා නෙවෙයි කියන්නේ ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන්න කියන එකයි ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන්න කියන එකයි මේක අපි අපි සැලකුවොත් ඇත්ත తත්වයෙන් තොර මේක ඉතා හොඳය මේක සරු දෙයක්ය මේක කරදර නැති එකක්ය කියලා සැලකුවොත් වෙනන්නේ මේකෙම läගගෙන ඉන්නවා මිසක් මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධේ වදකතෝ පස්සන්තෝ වදකයක් විදිහට වදකයෝ විදිහට සලකන්නේ නම් යම් කෙනෙක් නුවණින් දකින්න නුවණින් දකින්න කියන්නේ ඒක මේ කියපමණින් හා පංචස්කන්ධේ වදකයෝ කියලා නෙවෙයි මෙහෙම වදයක් තියෙනවද පංචස්කන්ධයෙන් වදයක් තියෙනවද එතකොට ඒක වදයක් තියෙනවද කියලා බලනකොට නුවණින් බලන කෙනෙකුට ඒක වදයක් කියලා යම් කිසි විදිහකින් දැනුණා නම් හැඟුණා නම් අන්න ඒ අය අන්න ඒ මේ ඒ අයට අනුලෝම ශාන්තිය ලැබෙනවා අය කියලා අනුලෝම ශාන්තිය කියන්නේ පංචස්කන්ධය දැන් දැන් දැන් කොතන හරි වදකයෝ ඉන්නවා නම් අපි ඒ වදකයෝ ගැන කල්පනා කරගෙන ඉඳලා අනේ වදකයා නේද අනේ වදකයෝ මට ලැබේවා නේද කොයි වෙලාවකද වදකයෝ ලැබෙන්නේ නේද අර කට්ටියට නම් වදකෝ ලැබිලා මට ලැබුණේ නැහනේ. ඒ වගේ එහෙම මේ නිකන් එහෙම නිකන් දුක් ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවද කවදාවත්? නෑ. එහෙනම් අපි මේ පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරනවා අපි. නේද? රූප ප්‍රාර්ථනා කරනවා. එතකොට වේදනා, සැප වේදනා ප්‍රාර්ථනා කරනවා. සංඥා ප්‍රාර්ථනා කරනවා. ආදරය ආදී සංස්කාර ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි නේද? ඊට අදාළව තියෙන දැනීම් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ විඥානය ප්‍රාර්ථනා කරනවා. ඒතර ඒ ප්‍රාර්ථනා කර කර ලබා ගන්න හදන්නේ වදක පොඩක්. හරිද? එතකොට ඒක ඇත්තටම එහෙමද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් අපි බලමු. මේ මම හැමදාම කියන්නේ නේද දැන් බලන්න ජීවිතේ අපි සැප ලැබෙන්න කියලා නේද සැප ලබා ගන්න කියලා බොහෝ දේවල් ඒක රාශී කරගන්න පොඩි කාලේ නම් හරියට දුක් විඳිනවා. ජීවිතයේ නේද සතුට සඳහා කියලා නේද මොකක්ද ඒකට කියන්නේ සාර්ථක ජීවිතයක් සාර්ථක කරගන්න ඉගෙන ගන්න කියනවා නේද ඒ වගේ බොහෝ දේවල් ඒකරාශී කරගන්න අපි හරියට දුක් විඳිනවා ඒ ඒ අදාළ තැනට එන්න ළමයි විභාග පාස් කරන්නේ ළමයින්ව විභාග පාස් කරවන්නේ හරියට මහන්සියලා අනේ උගත් ළමෙක් අපේ ගෙදර ඉන්න ඕනේ ඒකටද උගත් ළමෙක් මොන හරි දන්න ළමෙක් අපේ ගෙදර ඉන්න ඕනේ ඒ ගෙදර ඉන්න ළමයා ගොඩාක් දේවල් දැනගෙන තියෙන්න ඕනේ ඒ අරමුණක් දන්නේ නැහැ දෙමව්පියන්ට තියෙන්නේ. නෑ ඉගෙනගෙන මොනවා කරන්න හොඳ හොඳ රැකියාවක් නේද? භවෝග සම්පත් ඒවා සමාජයේ උසස් උසස් තැනක් නේද? එහෙම කියලා. ඉතින් ඒක ඒක සම්පූර්ණයෙන්ම එකතු කරගෙන ඒවා එකතු කරගෙන ඉදිරියට දරුවාව පත් කරලා ඒ දරුවාට බොහෝ භවෝග සම්පත් ලබා දෙන්න ඕනේ අපිටත් ඒ හරහා ටිකක් ලබා ගන්න ඕනේ කියන අදහසෙන් තමයි ඔන්න උගන්වන්නේ නේද? අර සුවපත් භාවයකට කියලා. ඉතින් මේක දැනගත්ත ළමයි හරියට දුක් විඳා. දුක් විඳලා ඔන්න මොකද කරේ ඉගෙන ගත්තා. ඉගෙනගෙන කොහොම හරි උසස් අධ්‍යාපනය දක්වාම ගියා. එතකම්ම වැඩියෙන්ම විඳේ සැපද දුක්ද? එතකම්ම ඔන්න පුළුවන් තරම් දුක් විඳලා ඊට පස්සේ කොහොම හරි කරලා දැන් ඉතින් හරිනේ කියලා නේද පොඩි කාලෙම කිව්වා සාමාන්‍ය පෙළ පාස් වුණාම සැපෙන් ඉන්න පුළුවන් ඕකනේ අනේ උසස් පෙළ පාස් වුණා ඉතින් කොහොමත් මේ විශ්වවිද්‍යාලයට යන එකට සැපෙන් ඉන්න පුළුවන් කිව්වා ගියාට පස්සේ සැපද ඊට පස්සේ කිව්වා රස්සාවක් හොයාගත්තට පස්සේ උසස් අධ්‍යාපනය කරා අපිත් හිතුවා රස්සාවක් හොයාගත්තට පස්සේ සැපෙන්ම ඉන්න පුළුවන් කියලා අන්තිමට කොහොමද රස්සා කරන අයගෙන් අහලා බැලුවොත් හොඳටම තේරෙනවා කොහොමද ඒකේ සැපේ කියලා ඊට පස්සේ තව මට ගැළපෙන අයත් එක්ක ගැළපෙන අයත් එක්ක ගැළපෙන විදිහට නේද අදහස් කලපගෙන ජීවත් වෙන්න පුළුවන් පරස්තාවක් කරගත්තොත් තමයි සැපෙන් වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ නේද ඊට පස්සේ ඒකෙන් සැපයක් ලැබුණාද එතකොට මේ හොයාගෙන හොයාගෙන හොයාගෙන යන තැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මම අහනවා රැකියාව හින්දා අධ්‍යාපනයේ ඉවර වෙලා රැකියාව ලබා ගත්තාම ඔක්කොම හරි කියලා හිතපු මට තිබ්බට වැඩිය දුක් ගොඩාක් එකතු වුණා ගොඩ දුක් ගොඩක් එකතු වුණා. වගකීම් ගොඩාක් ආවා. නේද? ඊට පස්සේ නේද වයින් කරපු බෝනික් එක වගේ දුවන්න උනා එහාට මෙහාට එහාට මෙහාට ඉවරක් නෑ නේද? බැනුම් අහන්න උනා. වගකීම් පැවරුණා. පාන්දර නැගිටින්න උනා. වෙනදාට වැඩිය නේද? අධ්‍යාපනය කරන කාලේ නම් ওই කම්මැලි හිතුනොත් බුදිය ගන්න පුළුවන්. මේක එහෙම බෑ. අනිවාර්යෙන් අහුණා. නේද? ඊළඟට හා ඒත් කමන්නේ කියලා පරස්තාවක් කරගත්තට පස්සේ වද අඩු වුණාද නේද? එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද දරුවෝ ඊට පස්සේ හිතුවා දරුවෝ හම්බුනාම හරියනවා කියලා. ඊට පස්සේ හිතුවා දරුවෝ පාසල් වලට දාපුවම හරියනවා කියලා. ඊට පස්සේ හිතුවා දරුවෝ එන්නේ ඉතින් මේ වගේ එන්නෙන්ද එන්නෙන්ද වද ගතිය වැඩි වෙනවා. යම් බැඳීමක් ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න අල්ලලා පොලේ ගහනවා වගේ වදකයන්ගේ වැඩි මොකද්ද? කොයි පැත්තෙන් හරි දුක් ලබා දෙන එක තමයි වදකයන්ගේ වැඩි. මම අහනවා දැන් මේ අත්ංගෙන් අපි හැමදාම අහන ප්‍රශ්නේ තමයි නමුත් මේ මේක තේරුම් ගන්න ඕනේ හින්දා මේ මොකද මේ චත්තාලීසාකාර භාවනාවේදී හුඟක් දේවල් සමානව තියෙන මේ මොකද එක භාවනා වාක්‍යයකින් අපිට මේ ශාන්තියට එන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද එකම දේ මට ආය ආය මතක් කරන්න වෙනවා. ඉතින් මම මෙයාගෙන් අහන්නේ රස්සාව හින්දා බොහෝ වද වද ඇති වුණා. දුක් ඇති වුණා. රස්සාව නැති වුණොත් ඒ දුකයි. දරුවෝ හින්දා බොහෝ දුක් ඇති වුණා. දරුවෝ නැති වුණොත් ඒ දුකයි නේද? විවාහයෙන් දා බොහෝ දුක් ඇති වුණා නේද? වද ඇති වුණා. විවාහය නැති වුණොත් ඒ දුකයි. එතකොට දැන් මොකක්ද අර ඔය කියන කාරණාව තේරුණා? නේද? තිබ්බත් දුකයි නැතත් දුකයි කියන්නේ වදකයාගේ ලක්ෂණය. වදකයා එක සැරයක් මේ පැත්තට අල්ලා ගහනවා ඊට පස්සේ අනිත් පැත්තට ගහනවා. නේද? දෙපැත්තට අල්ලා පොලේ ගහනවා වගේ වැඩක් තමයි මේ ජීවිතේ. මේ ජීවිතේ යමක් තිබ්බත් දුකයි නැතත් දුකයි. අන්න ඒ වගේ ස්වභාවයක් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් පංච උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණය තමයි ඒක. හරිද? ඒක තමයි වදක ස්වභාවය කියලා කියන්නේ. වදකයා අල්ලා හැම වෙලේම පොලේ ගහනවා වගේ. ඉතින් දැන් බලන්න මේ ශරීරයම ගන්න ශරීරය ගත්තාම පින්නත් මේ ශරීරය. හරිද? අපිට ශරීරය නිසාවෙන් අපි සැප විඳින අවස්ථා තියෙනවා. ඇත්ත. නැතුව නෙවෙයි. නේද? චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, දිව්‍ය සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද වශයෙන් මේ හම්බෙලා තියෙන එකේ සැප වේදනා හැදෙනවා. හරිද? මම හැමදාම මතක් කරන්නේ යම් සැපයක් ලබා ගැනීමට අවශ්‍ය කරන මෙහෙයුමේදී ශරීරයට වැඩිපුර විඳින්න වෙලා තියෙන්නේ දිග දුප්පේදී. නේද? දිග දුප්පේදීක් විඳින්න වෙලා තියෙන්නේ. එතකොට ශරීරය විතරක් ගත්තොත් මේ මේ ලැබිලා තියෙන ශරීරය බලන්න පින්නත් නේ උදේ උදේ දවසක උදේ ඉඳන් හැන්දෑවේ නිදාගන්න මොහොත දක්වාම මේ ලැබිච්ච ශරීරය පවත්වා ගන්න සහ මේක නඩත්තු කරගන්න උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අපි සැප වේදනා දුක් වේදනා අදුක් අසුක වේදනා කියලා ප්‍රස්තාරයක් ඇඳුවොත් අදුක් අසුක වේදනා මැදින් තියලා ශරීරයේ දුක් වේදනා ඇති වෙනකොට නේද සැප වේදනා ඇති වෙනකොට ප්‍රස්තාරයක් ඇඳුවොත් වැඩිපුර වෙලාවක් මේ ප්‍රස්තාරය කොහෙද තියෙන්නේ දුක් වේදනා ප්‍රත්‍ය තමයි තේන්නේ නේද බොහෝ දුක් විඳින අතර වාරේ කෑලි කෑලි සැප වගේ කෑලි කෑලි සැප වගේක් තියෙනවා ඉතින් එතකොට අපිට හොඳට බලාගෙන හිටියොත් අපේ මේ ශරීරය දිහා මේක අපිට දෙන්න තියෙන වද ටික ඔක්කොම දෙනවා ආය මොනවත් නැහැ උදේ නැගිටලා නැගිටින්නෙම රිදෝගෙන නේද ඇඳේ ඇඳේ ඇහැරෙනකොටම රිදෙනවා නාත් රිදෙනවා කකුල් රිදෙනවා නැගිටින්න බෑ බෑ කියනවා නේද ඉතින් නැගිටලා ඇඳේ ඉඳගෙන ටිකක් වෙලා ඉන්න ඕනි ඉස්සෙල්ලා. මේක හරියනකම් කරකිල්ල වගේ තියෙන එක හරියනකම්. නේද? ඉතින් ඒක හරිය ගිහලා ඊට පස්සේ නැගිටලා බලනකොට මෙයා මොකද කරලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම කටේ කුණු කියලා පුරවලා. මම නැගිටලා බලනකොට. නේද? ඇස්වල කබ පුරවලා. හ්ම් කාටවත් පේන්න පුළුවන් විදිහට නෙවෙයි. නේද? පිළිවෙලකට මම හොඳට නිදාගත්ත පිරිසුදු වෙලා ඔක්කොම කරලා පිරිසුදු ඇඳුමක් ඇඳගෙන නේද? නිදාගත්තේ. නැගිටිනකොට කරන්න ඕන ටික ඔක්කොම කරලා මේක ගන්නම දෙයක් නැහැ දැන්. ආයෙත් මේක අරයි යන්න ඕන මොන සීතල තිබ්බා නේද මොන සීතල තිබ්බත් මේක අරන් ගිහින් හොදන්න ඕනේ දත් මදින්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ පිරිසුදු කරන්න ඕනේ කොණ්ඩ පීරන්න ඕනේ ඒ ඔක්කොම කරලා පිරිසුදු කරලා ඒ ඒ ඒ මදිවට ඒ ටික කරන් ඉතලා බඩ දාන්න පටන් ගන්නවා නේද මේකට මොන හරි දාන්න ඕනේ නැගිට්ටක මම මොන හරි දාන්න ඕනේ නේද ඉතින් සමහර කට්ටිය මොකද කරන්නේ වතුර අරගෙන කොටස් කොටස් කරලා බොනවා ඒ පාරවන නේද කෑලි කෑලි වතුර බොනවා මේක මේක හදාගන්න මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්නේ. ඒ වන්දේට වයසට ගියා නම් මේක අරගෙන මේකේ ඕම් නේද? රුධිර පීඩනය බලන්න ඕනේ, සීනි බලන්න ඕනේ නේද? මේවා ඔක්කොම කර කර ඉතින් දැන් ඕවා කියන්න ගියොත් එහෙම ඉවරක් ඉවරක් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? දාඩිය දානවා නේද? ඒ දැන් පිරිසුදු කරගෙන ඔක්කොම කරගෙන යනවා. ඒත් හරියන්නේ නෑ. මේකට මේකට කවන්න, පොවන්න, එහෙම දිවර වතුරක් කරන්න ඕනේ. වතුර බාල්දි 50ක්වත් දවසකට වක් කරන්න ඕනේ. නේද? ඊළඟට එක තැන ඉඳගෙන ඉඳ දෙන්නේ නෑ. දැන් මම ඔහොම බලන්න දැන් තරුට්ට වෙලා ගියම මමත් මේ කකුල් මාරු කරනවා හැරෙනවා අනිත් පැතන ඉන්න දෙන්නේ නැහැ. දන්න දවසෙන් ඉන්න දෙන්නේ රත් කරනවා චුට්ටක් එක තැන හිටියොත් රත් කරනවා. හරිද? එතකොට නලියනවා. නලියවන්න ඕනේ. හෙල්ලෙන්න ඕනේ. නේද? කසන්න ඕනේ. දඟලන්න ඕනේ. මව කුසේ මව කුසේ ඉඳලම දඟලනවා අපි. තාම දඟලනවා. නේද? තාම ඉතින් මේ කය ගැන බැලුවොත් මේ කය අපිට පුදුම වදයක් දෙන්නේ. මේ කය ඇවිල්ලා තනිකර වදකයෝ වගේ. ඉඳලා ඉඳලා අර වද දෙන වද දෙන වද දෙන මනුස්සයට ඉඳලා ඉඳලා අර වතු ටිකක් එහෙම දෙන්නේ. ඒ වගේ අපිටත් පොඩ්ඩක් නේද පොඩි සැපයක් කොහෙන් හරි ලැබෙනවා මේ කයින්ද ඊළඟට ඒ මදිවට මේකත් එක්කම ඊළඟට හම්බෙනවා මොනවද? තව බෝනසුත් හම්බෙනවනේ. ඒ වගේ මදිවට චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීව්‍යා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ ඉවරක් නැහැ. නේද? ඉවරක් නැති රෝග ගොඩක් මේකේ මේ ශරීරේ මේ හැදිලා ඉතින් ඒ හැදෙන ඒවා හින්දා ඊළඟට මොකද වෙන්නේ නැගිට ගන්න බෑ වෙලාවකට නැගිට ගන්න බෑ නේද හිසේ කැක්කුම් බඩේ කැක්කුම් දතේ කැක්කුම් ඊළඟට ශල්‍ය කර්ම කරන්න වෙන ඒවා හයියෙන් කොහොමවත් හැප්පෙන්නවත් බෑ නිකන් ඇඟිල්ලක් මොකක් හරි එකට වැදුනත් පුදුම රිදිලා ඒ වගේ මේ මහා වදක ශරීරයක් තියෙන මේක පොඩ්ඩක් නැත්නම් නේද රේරුකාණ චන්දේ මුසායන්හන්සේ ලියලා තියෙන්නේ නේද මේක මැරෙන්නමයි හදන්නේ. එහෙම ඔලියලා තියෙන උන්වහන්සේ මැරෙන්නම හද පොඩ්ඩක් නැත්තම් මැරෙන්න හදන ශරීරයක් අපිට තියෙන. දැන් බේරගෙන ඉන්න ඕනේ. පොඩි දෙයක් වුණොත් මැරෙන්නම හදනවා කියලා. ඉතින් ඒ වගේ ඒ වගේ මේ රූපය කියන එක මගේත් අනුන්ගෙත් ගත්තහම නේද? මේ සංකල්පය අපිට එන්න ඕනේ මම ඔයිට කලිනුත් මතක් කරා මේ සංකල්පය ආවනම් හරිද මේ සංකල්පය හරියට ආවනම් පින්නත් නේ මම මේ අයගෙන් අහනවා කාට හරි මේ කාට හරි කොහේ හරි තැනක මහා දුක් ගොඩක් පහළ වුණා අපි සතුට වෙනවද ඒකට අපි සතුට වෙනවද නෑ ඒකට අපි සතුට වෙන්න විදිහක් නෑ අන්න බලන්න සංකල්පය හරිනම් එහෙම වෙන්න ඕනේ මේ මිනිස්සයා කොහේ හරි තැනක මේ මහා දුක් දෙන තැනකට අහු වෙලා අවුරුද්දක් කියලා දැන් හරිද අපි හිතමුකෝ වදකෝ වදකෝ ඉන්න තැනකට අහු වෙලා හරියටම අවුරුද්දක් හිරේක වෙල වද සහිත අර තියෙන බරපතල වැඩ සහිත මේ හිරේකට අහුවෙලා අවුරුද්දක් ගියා කියලා අපි කට්ටිය එකතු වෙලා අන්න අරයා හිරේ ගිහිලා වද සහිත තැනකට වැටිලා අවුරුද්දක් ගියා කියලා එන්න අපේ ගෙදරට කියලා පාටියක් එහෙම දාලා කට්ටියට කන්න බොන්න දීලා අවුරුද්දක් වදවින්දා කියලා අවුරුද්දක් වදවින්දා කියලා සතුටු වෙන්න පුළුවන් අපිට අවුරුදු 50ක් වදවින්දා කියලා සමහර අය සතුටු වෙනවා අවුරුදු 60ක් වද වින්දා කියලා සතුට වෙනවා. නේද? කට්ටියට වෙන්න කියලා කාණ්ඩ දීලා බොණ්ඩ දීලා තෑගි දීලා තේරෙනවද සංකල්පය නේද? ආන් එක අනිත් පැත්ත හැරෙන්න ඕනේ. හරි. එදා සමරනවා කියන එකේ තේරුම මොකද්ද? අපි පංච පාදානස්කන්ධය සැපයි කියලා අරගෙන. ඒක වද වද වද ඒ කියන්නේ අපිට වැරදිලා තියෙන්නේ. මේකේ තේරුම මේ ශරීරය හම්බුණා කියලා මූණ එල්ලගෙන කාත් එක්කවත් කතා කරන්නේ නැතුව හරිද? මේ මේ වැඩ කරන්නේ නැතුව වදයක් අහු වුණා කියලා ඉවරලා එහෙම පැත්තටලා ඉන්න කෙනෙක් නෙවෙයි. හරිද? ඒකටම යන්න එපා. එහෙම පැත්තටලා ඉන්නේ අවබෝධ කරගෙන ජීවත් වෙනවා. අවබෝධ කරගෙන ජීවත්. මම ඔය කිව්ව එක නිකන්වත් හිතුණාද එක දවසක්වත් කියලා බලන්න. උපන්දින පාටියකට එන්න කියලා කිව්වම අද මොකද්ද මේ විකාරේ? දැනගෙන යනවා. නමුත් යනවා. යන්නේ ඇයි? නේද? ඒ ඒ අයට එතෙන්ට ගිහිල්ලා මේ ඔයාලා මේ දන්නවද මේ පංච උපාදාන ස්කන්ධය මෙහෙමයි කියලා කියන්නේ නැහැ. හරිද? එහෙම කියන්න යන්නේ. එහෙම කියන්න පුළුවන් අය ඉන්නවා එතන. ඒ තමයි ධර්මාභෝධයේ තියෙන යහළුවෝ ඉන්නවා. කල්යාණ මිත්‍රයනේ කට්ටියත් එක්ක පැත්තටලා ඕනනම් කතා කරන්න පුළුවන් බලන්න. අපිත් මෙහෙමනේ හිටියේ. හ්ම්. මේ වාගේ තියෙන නිෂ්පලභාවය මේක තේරෙන්නේ නැහැ. මේක කවදා හරි තෝරගන්න වෙනවා. ඇයි තෝරගන්න වෙන්නේ නැත්තේ? ඇයි තෝරගන්න වෙන්නේ? සසර කෙලවරක් වෙන්නේ නැහැ නැත්තම්. හරිද? සසර කෙලවරක් වෙන්නේ අපි අපි මොන හරි පූජා කරලා හම්බ කරගත්ත දේවිය පහදම් කරලා මොනවා හරි කරලා ඉවරලා නිවන් දකිත්වා නිවන් දකිත්වා කියවට කවදාකවත් දකින්නේ නැහැ. හරිද? එහෙම දකින්නේ නැහැ. හරි මේ පංචපාදානස්කන්ධය පිළිබඳ කලකිරීමක් ඇති වෙන්න ඕනේ. මේකේ ඇත්ත తත්වය දකින්න ඕනේ. ඉතින් මේ ළඟ තියෙන මේ ශරීරය පිළිබඳ අපිම විමසපුවාම හරි. හරි මේක මහා පුදුම වදයක් දෙන්නේ. හරි මේ ශරීරය ගැන විමසපුවාම ආය ශරීර ප්‍රාර්ථනා කරන්නේ නැහැ. බලන්න පුංචි කාලේ ඉඳන් මොකක්ද උනේ අර පොඩියට ඉපදිච්ච ළමයා මව කුසේ ඉද්දි මොන අහවල් දුකක් වින්දාද නේද අපිට මේ දාඩිය දාපුවාම දුකයි මම නිකන් කෙටියෙන් මතක් කරන්න දාඩිය දාපුවාම අපිට දුකයි දාඩියට වැඩිය නේද රස්නේ දාඩියට වැඩිය උකු දාඩියට වැඩිය සෙවල නේද අතපය දිගාර ගන්න බැරුව ඒ වගේ ද්‍රාවණයක බහැලා ඉන්නකොට කොහොමද නේද දවස් 280 ගානක් එහෙම එකක් අස්සේ අතපය දිගාර ගන්න බැරුව හරි අම්මා දඟලනකොට නේද අම්මා උඩු බැලිය අතර ඉන්නකොට කටු ගොඩක් උඩ අම්මා උණු වතුර බීපුවාම දැන් අපි දන්නවා උණු වතුර ටිකක් බීපුවාම අපිට ඇඟට රස්නේ ගතියක් තියෙනවා. එතකොට ඇතුලේ ඉන්න කෙනාට කොච්චර රස්නේද? එතකොට ඒ වගේ කොච්චර හිතන්න දේවල් තියෙනවද ඒවා තමයි ඇත්ත. එතකොට ඒ වගේ මහා දුක් ගොඩක් විඳින දුක අපිට සම්පූර්ණයෙන් අමතක වෙනවා. අමතක වෙන්නේ බැඳීම හින්දාමයි. අම්මෙකුට දරු ප්‍රසූතියෙකුදී ඇතිවන්නා වූ වේදනාව අතිමහත් වූ ලෝකයේ තියෙන වේදනා අතරින් අතිමහත් වූ වේදනාව. නමුත් දරු පැටියා දකින මාත්‍රයෙන් අම්මට ඔක්කොම අමතක වෙනවා. ඒ අමතක වෙන්න යන්න බැඳීම. මේ ලෝකයේ බැඳීම්, මේ ලෝකයේ ආසාවල්, මේ ලෝකයේ උපදින සතුට දුක් වහලා දානවා. හරිද? ඒ දුක් විඳිනවා. නමුත් ඒ විඳින දුක අපේ මනසට වැටහෙන්නේ නැහැ. ඉතින් නැවත නැවත නැවත නැවත එක දිගට එක දිගට එක දිගට මහා දුක් ගොඩක් මහා දුක් ගොඩක් විඳින්න හේතු වෙනවා. ඉතින් දැන් එළඹිලා තියෙන අනාගතය, එළඹිලා නැති අනාගතේ මට පහළ වෙන්න තියෙන ශරීර ගැන මට වැඩක් නැහැ නේ. අතීතයේ පහළ වෙලා නැති වෙලා ගියොත් මට වැඩක් නැහැ නේද? එහෙනම් දැන් ඔන්න තියෙන එක තියාගෙන නේද? මේ තියෙන ශරීරය තියාගෙන දැන් මේ වෙලාවේ මේකේ ඇත්ත తත්වය දැනගත්තොත් අනාගතයේදී මෙවැනි ශරීර ලැබිලා විඳින තියෙන දුක් නැති කරගන්න පුළුවන් තණ්හාව අයින් කරගන්න ඕනේ. නේද? ආන්ගේ සඳහා මේක බොරුවක් නෙවෙයි මේක ඇත්තක්. ඇත්ත දැනගෙන ජීවත් වීම තමයි වටින්නේ. නේද? ඇත්ත දැනගෙන ජීවත් වීම වටින්නේ. මේ ශරීරය මේ ශරීරයට කරපු දේවල් වෙලාවකට මේක අරන් යන්න ඕනේ. අරන් ගිහින් වෙද්දුන්ට කියලා තෙල් ගාවන්න ඕනේ. නේද? අද්දවන්න ඕනේ. හ්ම් ප්ලාස්ටර් දාලා තියන්න ඕනේ. හ්ම් එක එක එක එක කටු ගස්සන්න ඕනේ මේකට නේද? හ්ම් ඉතින් එක එකව කරන්න ඕනේ. පුදුම දුකක්. පුදුම දුකක් දෙන්න ඕනේ මේකට නේද? පත්තු තියලා බඳින්න ඕනේ. හ්ම් ඉතින් ඒ වගේ ඒ ඒවත් කරගෙන ඉතින් එතන හොඳට මතක් ගන්න කොච්චරනම් දුක් විඳපු ඒ දුක් විඳපු අවස්ථා තියෙනවා මේවා ඉවර වෙලා නැන්නේ. ඔළුව තියෙන කෙනෙක් නුවණ තියෙන කෙනෙක් නේද දැන් తాවකාලික බොහොම අමාරුවෙන් ජාමේ බේරගෙන ඉන්නේ. මේ බණ ඉවරලා එළියට යනකොට පඩිපෙලකින් වැටුනොත් ඉවරයි. ඇති. ආය ආය ඉතින් ආය ඉවරයි. ආය කොච්චර කාල දුක් විඳින්න වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. වාහනයක අනතුරකින් සමහර අය කකුලක් ඇද වෙලා සකස් වුණොත් නේද? ඒ කකුලේ ඇදවීම කොට වෙලා සකස් වුණොත් ඒකින්ද කුකුල් ඇටේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒකෙන් තව මොකක් හරි වෙන්න පටන් ගන්නවා. ඊළඟට හීන වෙන්න පටන් ගන්නවා. නේද? එතනින් පටන් ගත්ත දේ ආය නේද ලොකු ලොකු ගැටලු සහගත තත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් ඒ වගේ බොහෝ දුක් වෙන අත් කොට වෙලා උපදිනවට අත් කොට වෙලා උපදිනවා කකුල් කොට වෙලා උපදිනවා නේද? ඒ මදිවට නේද තව ත්‍රිසංගත වෙලා උපදිනවා ප්‍රේතය භූත වෙලා උපදිනවා අනන්ත දුක් විඳින තැන්වල උපදිනවා මේ ඔක්කොටම හේතුව මේක මේ වෙලාවේ තේරුම් ගත්තේ නැති එක. මෙන්න මේක තේරුම් අරගෙන පුංචි දරුවා දකිනකොටත් අපිට සංඥා හරියට එන්න ඕනේ. මහා වදගොඩක පහළ වීමක් මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ සංඥාව තියෙන්න ඕනේ නිබඳව නිරතුරුව තියෙන්න ඕනේ. ඒ සංඥාව තියාගෙන ජීවත් වෙනවා එච්චරයි. හරි එතකොට මේකට අපි බැඳෙන්නේ නැහැ. සියලු දේ සිද්ධ කරේ කරන්න පුළුවන්. සියලු දේ සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍ය ජීවිතේ ඉඳගෙන. හරිද? මුලා වෙලා ඉන්න එකේ තේරුම නැහැනේ. නේද? වද නැති තැනකට වද තියෙනවා කියලා බොරු කියන්න ඕනෙත් නැහැ. නේද? හැබැයි වද තියෙන තැනකට වද නැහැ කියලා බොරු කියන්න ඕනේ නෑ. අපේ මනස නිවැරදිව හඳුනා ගන්න ඕනේ. හඳුනාගත්තොත් මේකේ නම් ඇලෙන්නෙම ඇලෙන්නෙම නෑ. හරි. ඊළඟට බලන්න වේදනාව කියලා වරගෙන. එයා දෙන්නේ ඊට හපං වදයක්. හරි. පුංචි කාලෙම පටන් ගත්ත අපිට ඒ කාලේ නම් තේරුණේ නැහැ. තාම තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් ආවනේ එළියට. ආවට පස්සේ දැන් බඩගිනි. අම්මා මොකද කරේ? කටේ කිරි ටිකක් ගාලා කිරි උරන්න දුන්නා. චුට්ටක් කිරි උරනකොට කිරි රසයි. රසයි කියන එකේ තේරුම සැප වේදනාවක් තමයි ඇති වෙන්නේ. මේ ළමයා මොකද කරේ? කිරි උරන එක පොඩ්ඩක් නැවැත්තුවා. නවත්තලා බලනකොට ඇති වෙච්ච සැප වේදනාවක් නැති වුණා. නේද? ඇති වෙච්ච සැප වේදනාවක් නැති වුණා. ඊට පස්සේ ආයෙ චුට්ටක් කිරි ඉරුවා. ආයෙත් ආයෙ සැප වේදනාවක් ඇති වුණා. ආයෙ නැති වුණා. දැන් මෙයාට මොකද කරන්න ඕනේ? මේ සැප වේදනාව පවත්ව ගන්න නම් දිගටම කිරවරන්න ඕනේ නේද? එයාගේ වැඩේ ආපු ගමන් මොකද වැඩේ අපිට කතා කරන්න පුළුවන් මේ කොහෙද ආවේ කියලා බලනකො. කියලා අපි හැවොත් පොඩ්ඩක් ඉන්නවා මට වැඩ. නැත්නම් මට ආපු ගමන් වැඩ. මොකද මේ වැඩේ නැවතුත් සැප වේදනාව නැති වෙනවා. ඒකද එයාට ආපු ගමන් වැඩ. නේද? පුංචි ළමයාට ඉඳන් වැඩද නැද්ද හරියට? දැන් එදා තමයි වැඩ පටන් ගත්තේ. හරිද අපි හරි බිසී දැන් පොඩි කාලෙම බිසී මොකද <laughs> මොකද මේ කිරි උරන්න තියෙනවා කිරි නැවැත්තුවොත් සැප වේදනාවක් නැති වෙනවා ඉතින් ඒකෙන්ද යාට හරියට තියෙන යාට කෑ ගහලා ඉල්ලී මිල්ලන්න තියෙන පොඩි කාලේ නම් උද්ඝෝෂණ දැක්කද නේද පොඩි කාලේ නම් ආයෙත් නෑ දුන්නේ නැත්තම් මලා තමයි අයින් කරොත් කෑ ගැහුවා නේද එයාට වචන නැති හින්දා අඩන්නේ වචන තිබ්බනම් මොකද කරන්නේ අර කෙලින්ම උද්ඝෝෂණ නේද දියව් දියව් කියලා නේද <laughs> පටන් ගන්නවා මේ පොඩි කාලේ මේ ඔක්කොම පංච උපාදානස්කන්ධයේ ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයි. නේද? ඇයි අපි මේක ධර්මානුකූල මනසකින් බලන්න ඕනේ. ඇයි මේ ඉල්ලීම? මොනවද ඉල්ලන්නේ? සැප වේදනා ඉල්ලන්නේ, සැප වේදනා ඉල්ලන්නේ. නේද? හරිද? ඇයි මේ සැප වේදනා ඉල්ලන්න වෙලා තියෙන්නේ? ඒක මට අයිති. සැප වේදනාව අපිට මෙන්න මෙහෙම කියනවා. ඔහේට මම සැප වේදනා හදලා දෙන්නේ මට ඔහේ මෙන්න මේවා දුන්නොත් විතරයි. නේද? කොහේට මං සැප වේදනා හදලා දෙන්නේ ඔහේ මේවා දුන්නොත් විතරයි. ඔහේට මං දිවේ සැප වේදනා හදන්නේ කැම දැම්මොත් විතරයි. ඔහේට මං කනේ කනහරහා සැප වේදනා හදලා දෙන්නේ සින්දු ඇස්සුවොත් විතරයි නේද? හරිද? එතකොට ඒ අදාළ ඒවා අස්වන්න ඕනේ. ඔහේට මම නේද කය සැප වේදනා හදලා දෙන්නේ මේ මේ විදිහට කටයුතු කරොත් විතරයි කියලා ඒක ඒවා කරොත් විතරයි සැප වේදනා තියෙන්නේ. හරිද? ඉතින් ඒ පොඩ්ඩක් අයින් වෙනකොට පුදුම අසපෘතකමක් තියෙන අර අපි කියන්නේ නේද? අර හිතුවක්කාර අපි අපි ළමයෙකුට මොනවා හරි කියලා දෙනවා ඔය විදිහට ඉන්න ආවම ඉන්න කියලා පොඩ්ඩක් එහෙම වෙනකොටම පරණ විදිහට එහාට මෙහාට අපි කියන පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ නේද පොඩ්ඩක් එහෙම වෙනකොට මෙහෙමයි නේ කියලා කියනවා ආන්ගේ වගේ නේද මේ සැප වේදනාව අපි අවශ්‍ය කරන දේ ප්‍රත්‍ය දෙනකම්ම තියෙනවා සමහර වෙලාවට හරි වැඩේ තමයි මොන තරම් හිතුවක් කාරද කියනවා මොන තරම් අසත්පුරුද මොන තරම් වදයක්ද දෙන්නේ කියනවා සමහරවිට ප්‍රත්‍ය දෙනකොටත් මොකද කරන්නේ දෙනකොටත් නැති කරනවා දැන් නේද අඹවක් කරනවා මං දිවේ සැප වේදනා ගන්න එයාට එයාත් එක්ක කතා කරගෙන ඉන්න ඉන්න ඉන්නවා මට සැප වේදනා ටිකක් දෙනවා මං මී අඹ ටිකක් වක් කරන්නම් කියලා දිව උඩ වක් කරනවා සැප වේදනා හැදෙනවා ටිකක් වෙලා වක් කරන යාදී මොකද වෙන්නේ දිවක් තියෙනවා සැප වේදනාවක් හැදෙන්නේ නේද එතකොට මේවා ඒවාට ඕනේ ඕනේ හැටි. එක කාලයකට මට සමහර දේවල් හින්දා සැප වේදනාවක් හැදෙනවා. තව කාලයකට මටම නෑ ඒක. මට ඒක දැක්කම දුක් වේදනාවක් ඊට පස්සේ. අහපුවම දුක් වේදනාවක්. මේක මහා කර්මයක්. ඒක තේරෙන්න ඕනේ. නේද? ලක්ෂ ගණන් වේදම් කරලා සැප වේදනා හැදෙන මූණක් ගෙදර ගේනවා. හරිද? ලක්ෂ ගණන් වේදම් කරලා ඒ මූණ මරන්න කොන්ත්‍රාත්තු දෙනවා. <laughs> ඒ මූණ අයින් කරන්න කොන්ත්‍රාත්තු දෙනවා. ඒ මොකද අර අර මාරු වෙලා වැඩේ. නේද? දැක්කම සැප වේදනා හැදෙන කෙනෙකුට දැන් දුක් වේදනා හැදෙන්න පටන් අරගෙන මේ දුක් වේදනාත් එක මට ඉන්න බෑ කියලා ඊට පස්සේ ඉතින් මේක ගලප ගන්න බැරුව මේ ලෝකේ අපි හරියට දුක් විඳිනවා. ඒ කියන්නේ වේදනාව කියන එක මට ඕන හැටි තියාගන්න පුළුවන් නම් ඕන මනුස්සයෙක් මෙතනදී මට සැපෙන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? මොන්න තරම්නම් ඔය සැප වේදනා ලබා ගැනීම සඳහා මොන්න තරම්නම් පින්වත්නි වෙහෙස වෙනවද, හොර වැඩ කරනවද නේද? පොරාල්ලනවද? ලෝකෙම තිරිසන් සත්තු පවා මොකද කරන්නේ මහා පොරය අල්ලනවා හැබැයි ඉවරක් නම් වෙන්නේ නැහැ. ඒකද මේක මහා වාදයක්. මේක මහා වාදයක්. ඇයි මේ ශරීරය තියාගෙන ඉතින් සැප නැතුව ඉන්නත් බෑනේ. එහෙනම් මේක මහා වාදයක්. එහෙනම් වේදනා ස්කන්ධය කියන්නේ වාදයක්. හරි හැදෙන හින්දානේ අපි මේක කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට දුක් වේදනා හැදෙනකොට මොකද වෙන්නේ? දුක් වේදනා හැදෙනකොට තවත් තණ්හා වැඩි වෙනවා. ඇයි? අපේ මම හිටිය හැටි ඒ විදිහට ආය කොහොමද කියලා නේද දුක් වේදනා ඇති වෙනකොට ආය තණ්හා වැඩි වෙනවා නේද ඒත් එක පැටලෙන පැටලෙන ගමන් ඒ තණහා වැඩි වෙනකොට අර පරණ ඒවා මතක් වෙනකොට මොකද වෙන්නේ ආය මානසිකව ඒ වෙලාවේ නේද මේ ඇහැ කරනාසය දිව ශරීරය විතරක් තිබ්බනම් ටිකක් හරි බේර ගන්න තිබ්බා මේක මේක මදිවාට මොකද්ද තව එකක් තියෙනවා මනසක් කියලා එකක් එයා මොකද ගන්න පරණ වින්දේවා මතක් කර කර මතක් කර කර දුක් වේදනා හදා ගන්නවා සැප වේදනා හදා ගන්නවා නේද එතකොට මගේ ළඟ තියෙන දේවල් මට දැනට ලැබිලා තියෙන දේවල් අයින් වෙනකොටම මෙතන දුක් හැදෙනවා මානසිකාරයේ. ඉතින් කල්පනා කරන වැඩි දෙනෙක් බලන්න පින්නත් නේ නේද එක කම්බලකට නෙවෙයි දෙකකට මත තියාගෙන කල්පනා කරගෙන ඉන්න. හුලං ඇදලා දානවා පල්ලයට. නේද කරන් දැන ඉතින් දැන් හිත හිත හිත නිවන්න හරියට නිකන් නේද සයිලන්සරේ වගේ මේ හුස්ම. හිත ගිනිපත් වෙනකොට තරවෝස් කාලේ ඇදලා දානවා පල්ලයට. හරියට නිකන් රත් වෙච්ච එන්ජිම නිවන්න තියෙන නේද ඒ වුණාට නිවෙන්නේ නිවෙන්නේ නැහැ නිවෙන්නේ නැහැ නේද ඉතින් ඒ වගේ නේද පීඩාකාරී සංඥාවල් හඳුනා ගැනීම මල ගෙදරක් වගේ එකක් වෙලා කියලා හිතන්න මොනවා කරත් අමතක කරන්න හැදුවට අමතක මම කියනවා අයියෝ මට ඔවා මතක තියාගෙන හරි කරදරයි මේවා මතක් වුනහම එපා වෙනවා නේද දුකයි කියලා නේද වද දෙනවා මේ සංඥා මොකද කරන්නේ දුකයි කියන්න කියන්න කියන්න කියන්න කියන්න කියන්න මොකද කරන්නේ ඒකම එනවා ආයෙ එනවා ආයෙ එනවා නේද මතක් වෙනවා අමතක කරන්න බැරි දේවල් හින්දා කී දෙනෙක් දිවිනසා ගත්තද? නේද? හින්ද බැරිකමට මේ හිත ඇතුලෙන් නවත්තන්න බෑ තමන්ගේ මතකය නවත්තන්න බෑ නේද? එයා වදකෙක් වගේ ඇවිල්ලා ඇයි මතක නැද්ද කියලා දෙනවා අනිත් පැත්තට. මෙහෙර ගෙන්නලා දෙනවා. ඇයි මතක නැද්ද කියලා ගෙනත් දෙනවා. ඉතින් එතකොට කෑ ගහනවා. නේද? ඒක තැනත්තෙක් තමන්ගේ වැඩි දෙනෙක් එකවර ජීවිතේ විනාශ වෙලා යම් කිසි කාරණාවක් හින්දා කොහොම හරි කොහොම හරි හිත හදාගෙන හිත හදාගෙන හිටියා. ඉඳලා එක දවසක් රෑ මැද කියන්නේ වැලිමුවේ කෑ ගහනවා වගේ අඬන්න පටන් ගත්තා. අපි බැලුවා මොකද මේ කියලා ආයතරය. මොකද අර කට්ටියත් එක්ක එකට ඒ කට්ටියත් එක්කම එකට ඉන්නව හීනෙන් දැකලා. දැන් මොකද මේ පරණ සංඥාවල් ඔක්කොම හිත හදාගෙන හිටිය කෙනාට පරණ සංඥාවල් ඔක්කොම අලුත් වුණා. හරිද? ආයෙ සතියක් විතර යනකම් හරි ගියේ නැහැ. මොකද සංඥා ස්කන්ධය මොකද කරන්නේ? අපිව පන්නගෙන පිටිපස්සෙන් අනවශ්‍ය දේවල් දිදී දිදී දිදී වද දෙනවා. වද දෙනවද නැද්ද? එතන පරණ ඒවා මතක් කර කර මතක් කර කර මතක් කර කර වද දෙනවා. එහෙනම් වදකෙක්මද නැද්ද? වදකෙක්මයි. නේද? පරණ හොඳ ඒවාත් එයා මතක් කරනවා. පරණ හොඳ ඒවා මතක් කරනකොටත් ඒත් හැදෙන්නේ මොකද්ද? ඒත් වදයක්මයි. ආය ඕනේ ආය ඕනේ කියලා. හොඳ ඒවා අමතක අමතක කරන්නත් බෑ නරක ඒවා අමතක කරන්නත් බෑ. එහෙනම් දෙපැත්තට අල්ලලා පොලිය ගහනවා කියන්නේ ඒකයි. ඒ පරණ හොඳ මතක් කරත් දුකයි. පරණ සැප මතක් කරත් දුකයි. පරණ දුක් මතක් කරත් දුකයි. ඒතර කොහොමද දුකයි? එහෙනම් නේද? එහෙම එක්කටද අපි මේ එහෙම එකක් නේද? එක්ක නේද මේ මැරෙන්න හදන්නේ. එහෙම එකක් නේද මේ ප්‍රාර්ථනා කරන්නේ. හ්ම් එහෙම එකක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේක අපිට මතක් වුණේ නැහැ. සංස්කාරය ඒත් එහෙමයි. නේද? ඒක ඕකොටම වැඩි හපා. මම මේ ඇහැ කරන ආසේ දිව ශරීරය අරගෙන පාරට බැස්සා. ඉතින් බොහොම සන්තෝෂයෙන් ගමනක් යන්න පාරට බැස්සේ. මෙහෙම කරලා බලනකොට මම දැක්කේ තරහකාරය. තරහකාරය දකින්නකොට මොකද උනේ මේක ඇතුලෙන් හෝස් කරලා ගින්නක්පත් වුණා වගේ තරහව. තරහවට පස්සේ ඉතින් දරා ගන්න හරි අමාරුයි. ඇඟ රත් වෙනවා වගේ දැනෙනවා. හිත රත් වෙනවා වගේ දැනෙනවා. බොහොම අපහසුකම් දැනෙනවා. ඉතාලම පීඩාකාරී ජීවිතයක තමයි එන්න වෙන්නේ. ඒ වගේ නවත්ත ගන්න බැරි තරහා, ඊර්ෂියා, කෑදරකම්, ගිජුකම් නේද? කඩයක් ළඟින් ගියොත් ඒත් ඉවරයි. ෂෝකේස් එකේ කෑමක් දැක්කොත් ඒත් ඉවරයි. නේද? ඉතින් ඔක්කොම ඉවරයි. මේක එක එක විදිහට හැදෙනවා. එක එක විදිහට අල්ලපොලේ ගහනවා වගේ නේද? එක එක එක එක විදිහට මේක සකස් වෙනවා. කෑදරකම්, ගිජුකම්, මසුරුකම්, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, ආදරය, මාන්නය, ඒ වගේ හිතේ ඇති වෙන නොඒකුත් සැකසීම් වෙනවත් නේ. ඒ සකස් වෙන සකස් වෙන විදිහට අපි මේ කයත් තරම් දුවන්න වෙලා. ඉන්න බෑ හැදුනහම ඉන්න බෑ. ලෙඩේ හැදුනා වගේ. නේද ගේ ඇතුළට වෙලා උදේ ඉන්නකොට දරුවා බලන්න ඕනේ කියලා ඇතුලෙන් සකස් වෙලා දකින්න ඕනේ කියලා සකස් වීමක් ඇතුලෙන් වුණොත් මොකද වෙන්නේ කොරගගහ හරි කොරගගහ හරි යන්න ඕනේ නේද ඒ ඒ යන්න ඕනේ ඉතින් දැන් ඉතින් දැන් බෑග් එකකුත් කරේ දාගෙන යනකොට ඒ පැත්තෙන් එහෙන් හිත දුක් දෙනකොට මේ දැන් කකුල් රිදෙනවා අත් රිදෙනවා ඉතින් දැන් දරා ගන්න බැරි වෙනවා එතකොට මොකද කරන්නේ ළඟ තියෙන ඔන්න පොඩි බංකු කෑල්ලක් ගලක් උඩින් හරි ඉඳ ගන්නවා අපේ හරි අමාරුයි කියලා. හරි එතකොට මේ කයේ රිදීම් ටික ටික අඩු වෙනකොට ආයෙ මොකද කරන්නේ අරයා? යනවා යනවා ඉක්මනට යනවා යනවා ඉක්මනට ඉතින් ආයෙ යන්න ඕනේ. නේද? ගියේ නැත්තම් රිද්ද වෙනවා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඉතින් මේ නොයිවසිලිමත් ගතියත් එක්ක අපි කොච්චර කල්ද නේද? මේ ඔක්කොටම හේතුව පංච උපාදානස්කන්ධය සැපයි කොට ගැනීම. හරිද? ඒක සංඥාත් එහෙමයි සංස්කාරයත් එහෙමයි විඥානත් එහෙමයි නේද? මෙයා මොකද කරන්නේ ඕනේ වුවයි එපායි වුවයි ඔක්කොම අසවනවා. ඕනේ වයි එපායි වයි ඔක්කොම පෙන්වනවා. ඕනේ වයි එපායි වයි ඔක්කොම වින්දනය කරනවා. නේද මේ ශරීරය ගත්තොත් එහෙම ශරීරයට නේද ශරීරයට නොයේපුත් ආකාරයේ පීඩාකාරී දේවල් මේ ශරීරයේ දැනෙනවා අපිට. කන ගත්තොත් අපිට පීඩාකාරී දේවල් ඇහෙන එක නවත්තන්න බෑ. පැත්තක් නවත්තලා දාලා මගේ කන නම් මට ඕන විදිහට තියෙනවනේ මට කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? පෙරලා අහනවාකෝ. පෙරන්න, ෆිල්ටර් කරන්න කියන අපි කනට කියනවා නේද? භාගයක් ගන්න. හොඳ නැති ඒවා එකක්වත් එන්නේ නැහැ මේ පැත්තට. හරිද? හොඳ ශබ්ද විතරක් අසවන්න ඕනේ. හොඳ රූප බලන්න කියලා මම මෙහෙම කරලා බලනකොට නරක රූපත් පේනවා. ඒක ඔක්කොම මට නේද? හරි. එනවද නැද්ද ඇතුළටම? නවත්තන්න බෑ. ගෝසාකාරී තැනකට අපි ගියොත් එහෙම එතන වටේ තියෙන ඔක්කොම කනහර ඇතුළට එනවා. එතකොට කො කො දැන් මගේ පාලනේ? මට පුළුවන් දෙයක් නවත්තන්න. බෑ නේද? එහෙනම් මාව මේ මොකක් හරි එකට හිරේ විලංගු වෙනවා වගේ බලහත්කාරකම් කරන තැනක අපි මේ ලෝකේ ඉන්නේ. ලෝකයේ විසින් මට බලහත්කාරකම් කරන හැම වෙලේම. මාව අභිභවා සද්දස්සනවා. මාව අභිභවා ගන්ධ සීත උස් ආදි සියල්ලම එන එන එක මට විඳ ගන්න වෙලා. එන එන එක විඳින්න වෙලා. මොකද කරන්නේ? රිදෙනකොට හැරෙන්න වෙලා. කසනකොට කසන්න වෙලා, නලියනකොට නලියන්න වෙලා. නේද? ඉතින් මේ වගේ දරුණු තත්වයක මේ ඉන්නේ අපිට තේරුම් නැති වුණාට. වදකයෝ පස් දෙනෙක් පස් පැත්තකින් කපනවා කොටනවා ඉරනවා වගේ හරි දරුණු තත්ත්වයක ඉන්නේ. පුදුමේ කියලා කියන්නේ මේ භයානකකම් මේ අපහසුකම් ඔක්කොම තියාගෙන නේද? අලියා පන්නගෙන ආවා. ගහට නැග්ගා. අහුනේ කරවලයාගේ ඔළුවෙන් එක අතකට. නේද? ඊට පස්සේ අත ළිඳට නැමුණා. බලනකොට ළිඳ ඇතුලේ ළිඳට පැනලා බේරෙන්න තිබ්බ නයා. හරි ළිඳ ඇතුලේ නයා ඉන්නවා අත අර අනිත් අත අතාරින්න බෑ. කරවලයා ඉන්නවා පල්ලෙහා. අලියා ඉන්නවා. හරිද? මේ ඔක්කොම තියෙද්දි අනිත් අතට අහුනේ දඩුවල් බෑයා. ඒක මීවදයක්. ඒ අතට අහුවෙච්ච මීවදේ අත දිගේ පැණි පෙරෙනවා. දැන් අත්ත පල්ලෙහාට නැමලා ඉදට වැටෙන්නත් පුළුවන්, අලියා ගහලා මැරෙන්නත් පුළුවන්, කරවලයා අහුවෙච්ච එක දෂ්ට කරන්නත් පුළුවන් අත පොඩ්ඩක් දුරුළුනොත් ඒ ඇස්සේ අනිත් අතට මේ පල්ලෙහා රිදෙන අය ඉන්නවා. ඒ ඔක්කොම තියෙද්දි අර අර පැණි peerෙන අතේ ඒ ටික ලෙව කනවා. වගේ තමයි මේ ජීවිතය කියන්නේ. ඉතින් අන්න එහෙම හැම පැත්තකින්ම වද තියෙන අපිට ඒක ඔක්කොම අමතක වෙලා මේක සැපයි සැපයි කියලා තවත් වද වදකයෝ වදකයෝ විදිහට දකින්නේ. ඉතින් මේකට මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න ඕනේ. ඇත්ත මෙනෙහි කරන බොරු එකක්වත් හිතන්න එපා. මම මේ කිව්වේ ඒවා ඇත්ත නම. මෙනෙහි කරන්න. නැත්තම් ඔන්න එහෙම. කමන්නේ ඔන්න ඉන්න එක තියෙන ඕවට ඇලි ඇලි තියන්නේද? මේකෙන් හිත ගලවා ගන්න ඕනේ. අපේ හිත මේවා ඇලිලා. වෙන ඇලෙන්න දැනන් නැති හින්දායි පින්නත් නෙවෙයි ඇලෙන්නේ ඔක. හරිද? වැඩියෙන් ඇලෙන්නේ වැඩියෙන් සැප තියෙන තැන. හරිද? පංච උපාදානස්කන්ධයේ දුක් තියෙන තැන. පංච උපාදානස්කන්ධයේ වෙන්වීම සැප තියෙන තැන. ඒක අපිට ඒ අපේ හිත ඒ පණිවිඩය දන්නේ නැහැ. හරිද? මේක හැම වෙලේම උදේ නැගිට වෙලාවෙ ඉඳන් මම අහනවා මේ අතගේ නැගිට වෙලාවෙ ඉඳන් නොසන්සුන්ව යමක් හොයනවා අපි ඔක්කොම. උදේම ටීවී එක දාගන්න ඒකට. උදේම රේඩියෝ එක දාගන්නෙත් ඒකට. නේද? සමහර අයත්තු මට ඇහිලා තියෙනවා පාන්දර පහට බයිලා සින්දු දාගන්නවා. පිරිතුයි දාන්න ඕනේ. <laughs> එහෙනම් සමහර ගෙවල් වල එහෙම තියෙනවා උදේම දාගන්නේ සින්දු. හයියෙන් දාගන්නවා. මොකද ඒ බෑ ඉන්න. අර පාර යනකොට අර ඇබ දෙක ගහගෙන යන්නේ. නේද? ඇයි ඒ? නේද? කනට ඇව දෙක ගහගෙන යන්නේ ඒ ඒ අවශ්‍ය දේවල් ඇහෙන්නේ නැතුව ඉන්න බැරි හින්දා. හරි ඊටත් වැඩිය දැන් බලන්න අහුවෙලා තියෙන අහුවිල්ල ඇස් රිදෙනවා. හරි ඇස් රිදෙනවා. අර වීදුරු කෑල්ල දිහා බලන්න නැතුව ඉන්න බෑ. අතේ පොඩි වීදුරු කෑල්ලක් තියාගෙන ඒක හුර හුර ඉන්න වෙලා කරන්න දෙයක් නැතුව. නේද? කරන්න දෙයක් නැතුව මේ ජීවිතේ අල්ලා පොලේ ගහනවා කියන්නේ ඒකයි මම හැම වෙලේම ඇස් රිදෙනවා නිදිමත එනවා ඒත් අමාරුවෙන් හරි හින්ද වෙලා අපිට තේරුනේ නැහැ අපේ අතුලාන්තයේ ඇති වෙන සංස්කාරය මේකයි කියලා. පංච පාදානස්කන්ධයේ ඇලි ගැලී වාසය කරනවා. ඒකෙන් එයා හරියට දුක් විඳිනවා, මාත්‍රිය සැපයක් විඳිනවා. ඒ හිත ඒ මානසිකාරය දන්නේ නැහැ. මේකෙන් අයින් වුණොත් විශාල සැපයක් තියෙනවා කියලා. එතකොට පංච පාදානස්කන්ධයේ දුකයි කියලා කියනකොට බුදුහාමුදුරන්ට බයිනවා. හරිද? දුකයි කිය කිය ඉන්නවා, දුකයි කිය කිය ඉන්නවා, හැම එකටම දුකයි කියනවා. කියලා බුදුරජාණන් වහන්සේට එක්ක බයිනවා. ධර්මයට බයිනවා. හිත නිග්‍රහ කරනවා. නැහැ බුදුරජාණන් වහන්සේ තරම් සැප ගැන කතා කරපු තවත් කෙනෙක් නැහැ පින්නත්. බුදුරජාණන් වහන්සේ තරම් සැප ගැනයි කතා කරේ. මෙහි තියෙන ඔන්න ඔය වදකයන්ගෙන් අත මිදීමම මහා සැපයක්. හරි හිත සාන්ත භාවයට පත් කරගත්තාම උදේ ඉඳන් හැන්දෑව වෙනකන් මහා ව්‍යසනයක් වෙලා වගේ මේ හොය හොය හොය හොය හොය හොය ඉන්න දේ. හරි හොය හොයන හොයන කොටත් දුකයි, හම්බුනහම දුකයි, නැති වුණාම දුකයි. ඉතින් ඔය ඔක්කොම දුක් ගොඩක අපිට නොතේරෙන මාත්‍රිය ඕලාරික කර්කස රළු සැපයක් විඳින අපි හිත ශාන්ත භාවයටපත් වුණොත් ඔය වගේ පංච උපාදානස්කන්ධයේ තියෙන ආදීනවයන් වදකයෝ වගේ කියලා මෙනෙහි කරනකොට අපේ හිත පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම අඩු වෙනවා. ඒ අඩු වෙනවත් එක්ක උදේ නැගිට්ටහම හොයන දේවල් අඩුයි. අර චුට්ටක් වෙලා පුටුවක් උඩට ඇඳගෙන ආයේ මේ මහා දුක් විඳින ඉරියව්ව ගිඳ ගන්න ඕනෙත් නැහැ. උඩුකය ඍජු ඍජු තියාගෙන චුට්ටක් ඇස් දෙක පියාගත්තොත් එයාගේ කොහේවත් විසිරෙන්නේ නැහැ. හරිද? අන්න ඒ තැනත්තාට ණය බරෙන් නිදහස් වුණා වාගේ ණය බරක් තිබිලා ණය බරකින් නිදහස් වුණා වාගේ. හ්ම් බලන්න මේ ශරීර හොයන ශරීර හොයන්න වෙහෙසෙන මේ හිත එක මොහොතක දැනුණොත් මේ ලෝකේ කිසිමම කිසි ශරීරයක් හින්දා රාගය නූපදින தත්තෙට මේ හිතපත් වුණොත් රාගයෙන් අරමුණු කරන්න කිසිම ශරීරයක් මේ ලෝකේ නෑ යාට. ලෝකයේ තියෙන ශරීර වලින් යාට සතුට උපදින්නේ නෑ. ඒව ඇලෙන්නේ නෑ. එහෙනම් යාට වැඩ නෑ. ශරීර දැකීමේ වැඩ අයින් වෙනවා. අන් අය දැකීම අන් අය විඳින යම් ශරීර ගැන ඊර්ෂියාව නැති වෙනවා. තමන් විඳින යම් ශරීරයක් තියෙනවාද ඒක අන් අයට ඇති වෙයි අන් අයට ලැබෙයි කියලා තියෙන මසුරුකම අයින් වෙනවා. ඒවා ඔක්කොමත් එක්ක යාට පුදුමාකාර ශාන්තියක් ලැබෙනවා, සුවයක් ලැබෙනවා. අන්න එතකොට බාහිර ලෝකයෙන් නෙවෙයි බාහිර ලෝකයෙන් සතුට හොයපු කෙනාට පින්නත් නේ ඒක අයින් වෙලා තමන්ගේ ඇතුලින් සතුට පුදින්න පටන් ගන්නවා. හරිද? අපිට වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් සැප හෙව්වා අපි. හරි? ඒවා හැම වෙලෙම වෙනස් වෙන paludu වෙන හින්දා හරියට දුක් ලැබුණා. ඒවා නැතුව බැරි වුණා. අපි මේ දේශනාවලදීම යාචක ජීවිතය ගැන කතා කරා. නේද? ඒ කියන්නේ මේක දුප්පත් බව ගැන කතා කරා. එතකොට ඒ වාගේ ඇලි ගලී හිටිය කෙනාට අතුලාන්ත පීඩනයක් තිබ්බේ. මොකුත් අවශ්‍ය නැත්තම් මොහොතකට හිතන්න. උදේ නැගිටලා හැන්ද වෙනකම් මට මොකුත් ඕනේ නැත්තම්. හරිද? ඕනේ නැත්තම් මං කොච්චර නිදහසේද ඉන්නේ බලන්න. වැඩ ටික ඔක්කොම කරනවා. යුතුයකම් ටික ඔක්කොම කරනවා. මට එහෙම මොකුත් උවමනාවක් නැහැ. දැකීමේ කුතුහලයක් නැහැ. ඇසීමේ කුතුහලයක් නැහැ. හරිද? කුතුහලයක් නෙවෙයි නොසන්සුන්කමක් නැහැ. ඉල්ලන්නේ නැහැ හිත මොකක්. ඇතුළෙන්ම ඉල්ලන්නේ නැහැ මොකක්වත්. රත් වෙන්නේ නැහැ, දැවෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. වේදනා, සංඥා, සංකාර, විඥාන ඇත. ඒවා හරියට ගිනි ගොඩවල් හතර නිමිලා දිය බබළු හතරක් හටගත්තා වගේ. දැන් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක හටගන්න වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ගිනි ගොඩවල් හතරක් වගේ. හතර පැත්තෙන් ගිනිපත් වෙනවා අපේ ජීවිතේ. ඒක අයින් වෙලා දිය බබළු හතරක් හටගත්තා සිසිලස තියෙන. හරිද? දෝරගලා යන උල්පත් හතරක් මතු වුණා වගේ මේ හතර නැగిලා යනවා නම් එයාට කොච්චර සැනසීමක් තියෙනවද ආන්ගේ ශාන්ත ස්වභාවය අත්විඳින්න අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතේ ඉතින් කරන්න ඕනේ මෙනෙහි කිරීමයි පංච උපාදානස්කන්ධයේ වදකයෝය කියලා මෙනෙහි කරපුවා වදකයෝ කවුද ප්‍රාර්ථනා කරන්නේ නේද එතකොට අන්න ඒ තනත්තාගේ හිත පංච උපාදානස්කන්ධයේ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ක්‍රමානුකූලව අතමෙදෙනවා ආන්ගේ අතමෙදෙනකොට ඒ තනත්තාට අනුලෝමික ශාන්තිය කියන එක ඇති වෙනවා. අනුලෝමිකං ශාන්තිං පටිලබති කියලා සඳහන් කරේ. ඒ තැනත්තාට ඒකින් දාම ශාන්ත ස්වභාවයට තැනත්තාගේ හිතපත් වෙනවා. ඒකාග්‍ර භාවයකටපත් වෙනවා. විසිරෙන්නේ නැතුව යනවා. ලෝකයේ pore-න් යා අයින් වෙනවා. හිතාම ඡාම් ජීවිතයකටපත් වෙනවා. ඉතින් අන් අය දිහා කරුණාවේ මෛත්‍රියෙන් බලන්න පුළුවන් වෙනවා. ඇයි? මොකද මේ දඟලන්නේ මොකද මේ රත් වෙලා දඟලන්නේ මොකද මේ මට බයින්නේ හරිද ඔය රත් වීම හින්දායි බයින්නේ කරගන්න දෙයක් නැති හින්දා මමත් එහෙමනේ හිටියේ නේද එහෙම කියලා ඒ ශාන්ත ස්වභාවය අන් අයට ලබා දීම සඳහා කටයුතු කරනවා ඉතින් හැම වෙලෙම ශාන්තව ඒ ජීවිතය ගෙවනවා හරිද කියනකොටත් කොච්චර සන්තෝෂ බලන්න කියනකොටත් කොච්චර සුවද බලන්නේ නේද ශාන්ත වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැති බොහොම සුවසේ සුවසේ ඉන්න ඒ ඒ සුවසේ කියනකොට පොඩ්ඩක් වරද්ද ගන්නවා. සුවසේ කියනකොට අපිට හිතෙන්නේ මොකද්ද? මැටි ගුලියක් වගේ ඔහේ. අන්න ඕක තමයි අපි ධර්මයේ පටල ගන්න ලොකු තැනක්. නේ වේගෙන් වැඩ කරන්න පුළුවන් සුවසේන කෙනාට. හිතයි සුවසේ තියෙන්නේ. නේද? නේද? නිකන් නිකන් ඔහේ පැත්ත පෙරලා ඈලි මෑලි ගතියකින් හිටියා කියලා ඉතින් ඇති වැඩක් නැහැ. කාලේ නාස්ති වෙන්නේ. ඒකද මේ සුවපත් භාවය පිළිබඳව කල්පනා කරන්න හිතයි සුවපත් කරගන්න ඕනේ. හිත සුවපත් කරගෙන සියලු වැඩ කරගන්න පුළුවන්කම තියෙන මේ බොරුවට තියෙන මේ බැඳීම අපිව පීඩාවට ලක් කිරීම විතරයි සිද්ධ වෙන්නේ. පීඩාවට ලක් කිරීම විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඇතුළ පීඩා කරගන්න තමන්ම හදාගත්ත මේ ලෙඩේ නේද? බලන්න අපිම රැවටිච්ච රැවටිල්ල කොච්චරද කියලා. එක කාලයකට හොඳයි කියලා හිතපු සමහර දේවල් අනිත් කාලයකට මටම එපා වෙලා. ඉතින් එතකොට මොකද්ද මේක තේරුම? නේද? ඒකද ඔන්න ඔය සාන්ත ස්වභාවයටපත් වෙන්න මට රිදෙනවා නම් අනිත් අයගේ දේවල් හින්දා මට රිදෙන්නේ මට ගැළපෙන්නේ නැති හින්දා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අනිත් අයගේ නෙවෙයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මගේ. හරි. මම කාත් එක්ක හරි තරහ ගන්නෙම මට මාව තේරුන්නේ නැති හින්දා. මට පාලනය කරන්න පුළුවන් නම් මොකද අරයට බැරි කියලා හිතෙන්නම මාව තේරුම් ගත්තේ නැති හින්දා. හරිද? අන් අයගේ නොමනා ක්‍රියාවලට කිපෙන්නෙම මාව තේරුම් ගත්තේ නැති හින්දා. නොමනා ක්‍රියාවක් සිද්ධ වෙන්නේ අන් අයට අවශ්‍යතාවයට නෙවෙයි එතන උපදිනා වූ පංච උපාදානස්කන්ධයේ තියෙන ප්‍රබලත්වය නිසා වෙනින් කියලා හරිද? එයාට ඒ ශාන්තිය විඳින්න බෑනේ. අනේ ඒ ශාන්ත ස්වභාවයට පත් කරලා දෙන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ කියලා අපිට තේරෙන්න ඕනේ. එහෙම තේරෙන්නේ අපි ශාන්ත භාවයට පත් වෙන ප්‍රමාණය අනුව තමයි අනිත් අයගේ ශාන්ත භාවය අපිට නැති වෙනකොට කරුණාවක් මෛත්‍රිය උපදිනේකින්ද දැන් බෞද්ධ විදියට අපිට කරන්න වැඩක් තියෙනවා. ඔන්න ඔය ශාන්ත භාවය. හරිද? ඒක ලෝකයේ තියෙන හැම දෙයක් කෙරෙහි මහා විශාල පරාසයකට පැතුරුනහම ඒකට ඒක තමයි අනුලෝම ශාන්තිය කියන්නේ අන්නේ ශාන්තභාවය තමයි අපිට යම් දවසකදී හරි මේ පංච උපාදානස්කන්ධයේ වදකයෝය නිවනේ එවැනි වදයක් නැත පංච උපාදානස්කන්ධයේ Nirodhayම සැපය කියලා දැනුනහම අන්න නිවනේ හිත පිහිටනවා හරිද නිවනේ නිවනේ හිත පිහිටනවා එතකොට ඒ නිවනේ හිත පිහිටනකොට අපිට ටික ටික ටික ටික ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ඒ නිවන් අරමුණු කරගත්ත හිත පංච පාදානස්කන්ධයෙන් අත මෙදිලා පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් තත්වයකටපත් වෙන ලෝකෝත්තර සිත් පහළ කරගන්න එකට කියනවා සම්මත්ත නියාමම් පරිලබති කියලා. දැන් සම්මත්ත නියාමය කියන්නේ මාර්ග සිතරයි. ඉතින් මහා චත්තාරිස ආකාර භාවනාවේ තියෙන එක භාවනාවක් අරගෙන හ්ම් ප්‍රබලව මෙනෙහි කරන්න ඕනේ. හ්ම් ඉතින් අපරාධය අපේ කාලේ බස් එකේ යනකොටත් ඕක ඒක භාවනාව නෙවෙයි බස් එකේ යනකොටත් මේක මෙනෙහි කර කර යන්න පුළුවන්. වැඩකට යනකොටත් මේ කයේ ස්වභාවය වේදනාවේ ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒ මෙනෙහි කරමින් දැනගන්න හැම වැඩක්ම කරද්දී ඒ තේරුම් ගත්ත දේ තේරුම් ගනිමින් කටයුතු කරන්න පුළුවන්. ළමයෙකුට අම්මෙක් ළමයෙක්ව පෝෂණය කරනකොට මේ ළමයා දිහා බලලා අනේ මගේ වස්තුව අනේ මගේ අනේ අනේ කියලා ඒකත් එක්ක නේද මාරාන්තික බැඳීමක් ඇති කරගන්නවා වෙනුවට ළමයාව පෝෂණය කරනවා මේ දුක් මල්ල මේ තව කොච්චර කල් දුක් විඳින්නද නේද කවදා නවතින්නද මේ විදිහට ඒ විදිහට මෙනෙහි කරමින් කරුණාවෙන්ම මෛත්‍රියෙන්ම මෙයාට තියෙන දුක් මාත්‍රයක් හරි නැති කරලා දෙන්න මම කටයුතු කරන්න ඕනේ මේ ශරීරයේ හැටි මේකයි නේද මෙයාට මොකුත් තේරෙන්නේ නැහැ නේද තේරෙන්නේ නැහැ ඒකින්ද මෙයාට මොන හරි දෙයක් නැතුනොත් මෙයා හරියට දුකටපත් වෙනවා ඒකත් කරලා කවදා හරි දවසක මම මෙයාටත් නේද ශාන්ත ස්වභාවයකටපත් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න ඕනේ එහෙම දැනගෙන දැනගෙන කටයුතු කරනවා හරි දැනගෙන කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ දැනගෙන කටයුතු කරොත් එහෙනම් අපි පංච උපාදානස්කන්ධෙහි බැඳෙන්නේ නැහැ. ඒත් මේ ජීවිතයත් සාර්ථක වෙනවා සසරත් සුවපත් වෙන. ඉතින් ඔය දැන් මේ වෙලාවේ ඇතිවෙච්ච යම් හැඟීමක් තියෙනවා නම් නේද? පංච උපාදානස්කන්ධේ වදකය ඔය කියලා දැන් හැඟීමක් තියෙනවද නැද්ද මේ වෙලාවේ ටිකක් හරි. තියෙනවා. ආන්ගේ කොච්චර වෙලා තියෙද? පොඩි වෙලාවයි නේද? පොඩි වෙලාවයි තියෙන්නේ. ඇයි මේ වෙලාවේ අපි විනාඩි 50කට ආසන්න කාලයක් මාත් එක්ක එකතු වෙලා ඔබ මෙනෙහි කරා. ඒ මෙනෙහි කරපු හින්දා දැන් හැඟීමක් තියෙන ඇත්ත තමයි මේ හාමුදුරුවෝ කිව්වේ කියලා. නැති වෙන්නේ ඇයි මෙනෙහි කිරීම නැති වෙනකොට. මෙනෙහි කරපු හින්දා ඇතිවෙච්ච හැඟීම මෙනෙහි කිරීම නැති වෙනකොට නැති වුණා. හරි මේ වෙලාවේ අපිට යම් 100ක් ඉපදුනා නම් ඒ 100 පවත්වා ගන්න ඕනේ. පවත්වා ගන්න ප්‍රත්‍ය සපයන්න ඕනේ. ඒ ප්‍රත්‍ය තමයි මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරනකොට අපිට යම් විදිහකින් පින්වත් මේ කොයි මොහතක හරි භාවනාවකදී හෝ අනිත් වෙලාවක හෝ මේ වයින් අත මිදීමේ සතුට දැනුනොත් මේ හිතට අලුත් ආහාරයක් රස ආහාරය වෙනදා කාපු නැති රස ආහාරයක් කෑවා වගේ වෙනදා කාපු නැති බොහෝ රස ආහාරයක් කෑවොත් හිත කොහෙද ඊට පස්සේ මොන ආහාර තිබ්බත් අර ආහාරයටම හිත යන්නේ ආන් ඊට පස්සේ පංච පාදානස්කන්ධය අතහැරන වැඩ පිළිවෙල ආරම්භ වෙනවා ආරම්භ වෙන්නේ මොකද මේක අතමිදීමමයි සැප කියලා අපේ හිත අපිටම කියන්න පටන් ගන්නවා ඒකින්ද පටන් ගන්නයි ඕනේ පටන් ගත්තොත් කරකව ගන්න පුළුවන් හරිද ඊට පස්සේ චක්කරේ කරකිනවා හරිද ඒකින්ද පටන් ගන්න පටන් ගන්න චුට්ටක් මහන්සි වෙන්න ඕනේ මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න බෑ බෑ බෑ බෑ කියලා කියන්නේ ඒ ගැන ඒ මේ මොහොතේ දැනෙන හැටි කරන්න බෑ කියලා. ඉතින් ඒකෙන්ද අපි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මේ දුක් වලින් අත මිදෙන්නයි. ඒකින්ද මම මේ ලැබිච්ච ජීවිතයේ තියෙන මේ තනියම දුක් විඳින මේ ජීවිතයේ තියෙන දුක් නැති කර ගැනීම සඳහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරලා මේ ජීවිතය සුවපත් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා දිෂ්ඨාන ප්‍රාර්ථනාව ඇති කරගන්න. අද දවසේ නිවසට වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයගේ දායකත්වයෙන් ඉතින් ඒකින්ද ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම ප්‍රාර්ථනා කරමු මේ පින්වන්ත පිරිසට ලබා දුන්න ධර්ම දායකත්වයේ හේතුවෙන් උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න ඔබ අප හැමදෙනාම තුළ ජනිතනාව සිළු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති